සිට විසිරෙන විදිය කොහොමද විස්තර කරන්න පුළුවන්ද? සිත කොහොමත් විසිරෙනවා මේ සිතේ ස්වභාවය කොහොමත් විසිරෙන ස්වභාවය. හැබැයි ඒ ප්‍රශ්නේ සිත විසිරෙන ස්වභාවය 100ට අසු වෙනවා. 100ට නුවණට අසු වෙනවා. සිතට ద్వාර හයෙම අරමුණු වෙනවා. එතකොට අපි හැමෝටම කොහොමත් අරමුණක් මේ සිතේ ඒ කියන්නේ මේ සිතුවිලි නැති වෙන නැති වෙන වෙලාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. හැම මොහොතෙම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම සිතක් ඉපද නිරුද්ධ වෙන එකත් දිගටම සිද්ධ වෙනවා. හැබැයි මේ මේ මාර්ගය තුල කටයුතු කරන යෝගාවචරින් විදිහට මේ යෝගාවචර වික්ෂුන් වහන්සේ නමක් සමාධිමත් සමාධිමත් ස්වභාවයකින් නැත්තම් මේ සමාධි සිත හදාගෙන සමාධිය හදාගෙන ලෞකික සමාධියක් වෙන්න පුළුවන් හුස්ම ඒකාග්‍ර කරන එකම නිමිත්තක සිහ පිහිටවගෙන විවේකසුවේ විවේකී මනසකින් අර විසිරෙන මනස තැම්පත් කරමින් ඒ සමාධියට අරමුණු කරගෙන කටයුතු කරනවා වෙන්න පුළුවන්. සිතේ විසිරෙන ස්වභාවයේ සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි මේ සමාධිමත් ස්වභාවයේදී සිත විසිරෙන එක තැම්පත් කරගන්න එක මූලික කෘත්‍යයක්. එතකොට සිතේ ස්වභාවය කොහොමද විසිරෙන ස්වභාවයක් ගන්නවා. හැබැයි යෝගාවචර භූමියේ ඒ විසිරෙන ස්වභාවයේ තැම්පත් කරගන්න එකමයි අපි මේ මාර්ගය තුල කටයුතු කරනවා කියලා කියන්නේ. එතකොට සිත නැති මොහොතක් නෑ. සිත හැම මොහොතෙම ඇති වෙනවා නැති වෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මූලික අවබෝධයක්. හැබැයි ඒ ඒ සකස් වෙන සිත සුකුම ස්වභාවයකට පත්වීමක් සිද්ධ වෙනවා. මේ සමාධිමත් ස්වභාවයේ දියුණු වෙන අවස්ථාව එනකොට මේ සිතට අරමුණු නොදැනෙන ස්වභාවයක් එනවා. ඒක හතරවෙනි ධ්‍යාන මට්ටමේදී තමයි අපිට ගොඩක් දකින්න ලැබෙන්නේ. හැබැයි මේ සිත මුල් අවස්ථාවේදී විසිරෙන ස්වභාවය තමයි තියෙන්නේ. ඒක තමයි ඊට පස්සේ ඒ අපි හුස්මේ හුස්මට සිත පිහිටවගෙන හරි නැත්නම් එළියේ තියෙන අරමුණක සිත පිහිටවගෙන හරි එහෙම නැත්නම් අපි කතා කරනවා 40 කමඨහන් කියලා එතකොට අපේ කසීන භාවනා කියලා දසස් කසීන කියලා කතා කරනවා. එතකොට නීල කසීන නීල පීත ලෝහිතෝ දාත කියලා. එතකොට අපි ඒ කසීන මණ්ඩපයක් හදාගෙනයි එතකොට අපි කටයුතු කරන්නේ. එතකොට මේවා හොඳින් තේරුම් ගන්න ඕනේ සමතේටයි මේ කාරණා වැදගත් වෙන්නේ. එතකොට විදර්ශනා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින අපේ සිතට එන අරමුණ සත්‍ය දැකලා ඒ සිතින් මිදෙන මග යන එක. නමුත් අරමුණු දකින්න බෑ සිත විසිරෙනකොට. එහෙනම් අපිට වැදගත් වෙනවා එතකොට මේ සති කමටහනක සිත පවත්ව ගන්න එක. සිත විසිරෙන්නේ නැතුව තබා ගත්තොත් තමයි සිතට එන අරමුණ අපිට 100ට 80 වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ කුමන සිතක්ද පවතින්නේ කියලා අපිට සිහියක් තියෙන්න ඕනි විදර්ශනා වඩන්නත්. හැබැයි විදර්ශනා වඩන්නත් මේ මොහොතේ පවතින්නේ කුමන සිතක්ද කියලා අපිට සිහියක් නැත්නම් ඒ විදර්ශනා විදර්ශනාව සිද්ධ වෙන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි බුදුන් වහන්සේ සමතේ තියෙන වටිනාකම පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ සමතේ අඩු නම් එයා සමතේ වැඩියෙන් වඩන්න ඕනේ යෝගාවචර භික්ෂුව. එතකොට සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවේතබ්බං කියලා එතනදී සමත යානිකේ විදිහට තමයි අපි ධර්මයේ තුල හඳුන්වන්නේ. හැබැයි යම්කිසි භික්ෂුවක් ඉන්න පුළුවන් සමතේ හොඳින් දියුණුයි. විදර්ශනාව එච්චර ඒ සමතේට ඒ දියුණු මට්ටමට විදර්ශනාව දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ සිතට එන අරමුණු අර පටිසම්පාදි මෙනෙහි වීම ඒ යථාභූත ඥානේ නැහැ. එතකොට මේ භික්ෂුව සමතේ හුඟක් දියුණු නිසා විදර්ශනයේ තමයි වැඩියෙන්ම විදර්ශන භාවනාවට යොමු වෙනවා. සමතේ දියුණු නිසා ඒ භික්ෂුව විදර්ශනා යානිකෙක් විදිහට ධර්මයේ තුල සඳහන් කරනවා. එතකොට සමත පුබ්බංගම ධම්මා විපස්සනා භාවයේ තබ්බම්. එහෙම නැත්නම් ඊගාව අවස්ථාව තමයි ඒ සමතේ අඩුවෙක් යන සමතේ වැඩියෙන් වඩන නිසා. හැබැයි විදර්ශන සමතේ හොඳින් තියෙනවා නම් යම් භික්ෂුවක් ගාව ඒ භික්ෂුව ඒ විදර්ශනා තමයි වැඩියෙන් වැඩිම සිද්ධ වෙන්නේ. ඒ නිසා විදර්ශ විපස්සනා භාවිතබ්බන් සම ඒකතර විදර්ශනා පුබ්බංගම ධම්මා සමත භාවිතබ්බන් කියන තැනට එනවා. එතකොට සමත විපස්සනා යුගන්දෙන් ගමන කොහොමත් මේ සමත යානිකයෙක් වේවා විදර්ශනා යානිකයෙක් වේවා ඒ දෙදෙනාම සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි නිවන් මඟ තුල කටයුතු කරන්නේ. සමතේ අඩු කෙනා සමතේ වැඩියෙන් වඩනවා. ඒතොර විදර්ශනාව අඩු කෙනා විදර්ශනාව වැඩියෙන් වඩනවා. මේක තමයි සමත යානිකයා විදර්ශනා යානිකයා කියලා අපි කතා කරන්නේ. එතකොට මෙතනදී අපිට වැටහෙනවා මේ මේ සමත සිත විසිරෙන එක අර චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. එතකොට මේ සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක. එතකොට මේ සිත දකින්න හේතු වෙනවා. ඒක නිසා සති කමඨහනක සිය තබා ගන්න එකෙන් අර සිත විසිරෙන්නේ නැති සිතට එන අරමුණට හොඳට සිහියක් පවතින හේතු වෙනවා. ඒක නිසා ආනාපාන සති භාවනාවේදීත් අපි හුස්මට සිහිය පිටවන තැනේදී සිත විසිරෙන්නේ අපි සාමාන්‍යයෙන් විග්‍රහ කරන ලෝකේ වටේ අනහිත, රට වටේ අනහිත, ගම වටේ අනහිත මේ මෙතනම මෙතන තියෙන අරමුණකට සීමා කරගන්න එක. තමන්ගේ ඉස්සරහා තියෙන අරමුණකට සීමා කරගන්න එක. ඒ එතකොට සිත හැමතැනම දුවන්නේ නැහැ. එතකොට සිත ඒ තියෙන අරමුණට සීමා වෙනවා. අපි බුදු පිළිමයක් දිහා බලාගෙන ඒ කමඨහනක් විදියට ඒ බුද්ධානුස්සතිය වඩනකොට අර බුදු පිළිමේ නිමිත්තක් කරගෙන ඒ බුදු පිළිමේටම සිහිය පවත්වන එක. අපි දන්නවා බුදු පිළිමේ දිහා බුදු පිළිමේ ඉදිරිපිට වාඩි වෙලා බුදු පිළිමේ ඇස්සැරලා බලනවා. බලලා බුදු පිළිමේ අර බාහිර නිමිත්තක් විදියට බුදු පිළිමයට සිහිය පිහිටව ගන්නවා. එතකොට ඊට පස්සේ අපි ඇස් පියාගෙන සිතින් ඒ බුදු පිළිමේ මෙනෙහි කරනවා. එතකොට බාහිර සිත බුදු පිළිමේට සීමා වීම උග්‍රා නිමිත්ත කියලා අපි අපි උග්‍රා නිමිත්ත ලෙස හඳුන්වනවා. එතකොට ඇස් දෙක පියාගත්තාම සිත තුළින් ඒ බුදු පිළිමෙම අපි දකින්න අරමුණු කරොත් ඒක අපිට සිත තුළින් දැකීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක පටිභා නිමිත්ත බවට පත් වෙනවා. උග්‍රා නිමිත්ත බාහිර බුදු පිළිමේ දකින්න එක පටිභා නිමිත්ත දැස් පියාගෙන සිත තුළින් ඒ බුදු පිළිමේ දකින්න එක. එතකොට සිත විසිරෙන හේතු නෑ. ඒක බුද්ධානුස්සතිය වඩනකොට අපි කරන දෙයක්. ඒ විදිහම තමයි අපි එළියේ තියෙන යම් අරමුණක් අපි යම් අරමුණක සිය පිටවගෙන ඒකයි අපි දැස් පියාගෙන ඒක සිතින් මෙනෙහි කරොත් ඒ උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත කියන්නේ සමාධියට හේතුකාරය වෙන උපචාර සමාධි. ඒ මූලික අවස්ථාවට එනවා. ඕබාස අවස්ථාවට එනවා. මේක වචන ගොඩක් අපි භාවිතා කරන්නේ ධර්මයේ තුල සඳහන් වෙන වචන. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම සිත විසිරෙන්නේ නැතුව සමාධිමත් ස්වභාවයක් හැදෙනවා. එතකොට හුස්මට සිය පවත්වන කොටත් එහෙමයි. හුස්ම සිය පවත්නකොට හුස්ම වදින තැන තමයි නිමිත්ත. සති නිමිත්ත. එතකොට තොලාග්‍රය වෙන්න පුළුවන්. නාසිකාග්‍රය වෙන්න පුළුවන්. හුස්ම තමන්ගේ තමන්ගේ ස්වභාවය අනුව හුස්ම හුස්ම ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ හුස්ම වදින තැනට සිය පවත්වන එක. ධර්මයේ තුළ ඉතින් දීර්ඝව ආනාපාන සති භාවනාව තියෙනවා. දීගං අසසතෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝව හුස්ම එනකොට ඒක දැනෙනවා. රස්සං අස්ස සතෝ රස්සං අස්ස සාමීති පජානාති. අපි මේ කතා කරන ලෞකික සමාධියක් ලබන ආකාරය. ඒ කියන්නේ මේ විදර්ශනා භාවනාව නෙමෙයි. මේ සම්මතය තුළ තියෙන වැදගත්කම නිසා සිත විසිරෙන්නේ නැතුව තබා ගන්නේ කොහොමද කියන එකයි අපේ අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ තිබුණේ. එතකොට ඒ ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනි සිහිය කොහොමද අපි ඇත්තටම විසිරෙන්නේ නැතුව තබා ගන්න කියන එකම තමයි. ඒක ලෞකික වෙන්න පුළුවන්. ඒ වචන අදාළ නැහැ. මෙතන වැදගත් වෙන්නේ සිත විසිරෙන්නේ නැතුව එකම අරමුණක පවත්වීමක් කියන එක. චිත්ත ඒකාග්‍රතාවය. ඉතින් අපි ආනාපාන සති භාවනාවේ තියෙන වාක්‍ය විදිහට දීගං වාරස්සං වා ආස්වාද ප්‍රාස්වාස වෙන ආකාරයට සිය පවතිනවා. දීර්ඝ හුස්ම වැටෙනවා, කෙටි හුස්ම වැටෙනවා. ඒ නමුත් මෙතන වැදගත් වෙන්නේ කොතනද හුස්ම දැනෙන තැන කියන එක. නාසිකාග්‍රද, තොලාග්‍රද, හුස්ම දැනෙන තැන අල්ලගන්න. එතන තමයි සති නිමිත්ත වඩනවා කියන්නේ. ඒතර හිත විසිරෙන්නේ නැහැ කොහෙවත් යන්නේ ඊට පස්සේ අපි ඒක සිත තුලින් දකිනවා. සබ් එතන අපි කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමසික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමසික්කති. ඒ කියන්නේ බාහිර තොලාග්‍රේ හුස්ම වදින තැන අර බාහිර බුදු පිළිමේ දැක්කා වගේ නිමිත්ත. ඊට පස්සේ ඒක සිත තුලින් දකින උග්‍රහ නිමිත්ත කියන්නේ බාහිර. පටිභා නිමිත්ත කියන්නේ ඒක අපි සිත තුළින් දකින. එතකොට මේ හුස්ම වදින ඒ ස්වභාවයේ දැනෙන ස්වභාවයට සිය පවතිනවා. දැන් දැස් පියාගෙන. දැන් සිත තුළින් දකිනවා. දැන් මේ ආනාපාන සති භාවනාවේ මූලික අවස්ථාව. එතකොට ඒක පටිභා නිමිත්ත බවට පත් වෙනවා. හිත විසිරෙන්නේ නැහැ කොහොමත් මේ අවස්ථාව. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථාව. වචනේ සංසිඳන තැන. විතක්ක ਵਿਚාර සංසිඳන තැන. හැබැයි මේ මූලික අවස්ථාවේ විතක්ක ਵਿਚාර තියෙන අවස්ථාව තමයි අර හුස්ම මේ දැන් මේකද චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්න කලින් විසිරෙන ස්වභාවයක් එක එක ඒවා හිතට එනවා අරමුණු පරණේව මතක් වෙනවා ඒ වගේ ద్వාර වලින් එනවා අරමුණු මනෝ ద్వාරේ අරමුණු එනවා එතකොට ඒ ඒ අරමුණු අන්න එන එක නවතිනවා නිමිත්තටම හිත බැසගෙන ඉන්නකොට අන්න එතන තමයි හිත විසිරෙන්නේ නැතුව තියෙන තැන ඒ ඒ විසිරෙන එක තමයි අර අපි කියන්නේ විතක්ක ਵਿਚාර කියලා. විතක්ක එනවා සංඥා එනවා. ඒතර ਵਿਚාර ඒවට සිද්ධ වෙනවා. අර අරමුණ විසිරෙනවා කියන එක ਵਿਚාරය කියලා. හැබැයි එහෙම ගැසි ගැසි තිබිලා ඒ කියන්නේ අරමුණු එනවා යනවා වුණාට ඒක ටිකක් යනකොට හරියනවා. වෙන්නේ නැහැ මුකුත් ඊට පස්සේ. ඊට පස්සේ අර අරමුණම පිහිටව ගන්න පුළුවන්. ඔක ලේසියෙන් ඇත්තටම බුදු පිළිමයක් වගේ ඉස්සරහා මොන හරි දෙයක් අරමුණක් මොකද්ද තියෙන්නේ ඒ මොන හරි එක අරමුණක සිහිය පවත්වා ගන්න එක තමයි මෙතනදී වැදගත් ඒක අර සිත තුළින් දකින්න එක දැන් නිල කසින කියන්නේ නිල් පාට අඟල් 18 කරවුමක් හදාගෙන මේකේ මැද්දේ පොඩි මේ පොඩි තිතක් තියෙනවා. තිතත් වෙලා සිතට තමයි සිහිය පිටවන්නේ. එතකොට නිල් පාට තමයි ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ සිත තුළටත් ඇස් දෙක පියා ගන්නකොට නිල් පාට ප්‍රකට වෙනවා. ඒවා ඉතින් ගොඩක් අන්තයට යනවා වැඩි සමතේ පැත්තේ ඒක යන්නේ අර වේදයේ තුල යන පැත්තනේ. නමුත් ඉදබෙක්ෂේ බිකු මේ ශාසනයේ භික්ෂුවට මෙතනදී වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ වැදගත්කම විතරයි. ඒක මහසලායතන සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරන කාරණාව. දැන් අපි ආරාණ වාසී වාසය කරනකොට යෝගාවචර භික්ෂුන් විදිහට කොහොමත් අපිට ගේසිත ඒව වැඩක් නැහැ. අපිට නෙක්කම්ම සිත වැඩගත් වෙයි. ඒ කියන්නේ අපිට ඔය ගිහි ජීවිතය තුළ තියෙන ඒ ඒ අරමුණු වලින් පළක් නැහැ. මොකද ආරාණ වාසීව කටයුතු කරන්නේ. එහෙනම් ආරාණවාසීව කටයුතු වෙනවා නම් නෙක්ඛම්ම සිත. ඒ කියන්නේ කම්සප පිනවීමෙන් තොරව කටයුතු සිද්ධ වෙන්න ඕන. එතකොට විතක්ක කොහොමද අඩු වෙනවා එතකොට. විතක්ක විතක්ක ගොඩක් අඩු වෙලා ප්‍රපංච සංඥා සංකා සමුදේචරන්ති. ඒ ධර්මයේ තුල සඳහන් වෙනවා. එතකොට මේ අරමුණ හොඳින් අපිට අන්න එතන විසිරෙන ස්වභාවයෙන් අපි හොඳින් මිදෙනවා. දැන් ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්නේ විදර්ශනා භාවනාවට. ඒ කියන්නේ අපි යන්න ඕනේ බුදුන් වහන්සේ ගිය මඟ. නිවන් දකින මඟ. නිවන් දකින මඟට උපනිශ්‍රය වෙන්නේ ඒටි. මහා සලාතන සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නන ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයේ නිවන් දැකිය හැකියම කියන්නේ. ඒ කියන්නේ සමතේ ප්‍රථම ධ්‍යානෙ, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන. බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන භික්ෂුන් වහන්සේනම හතරවෙනි ධ්‍යානට සමවැදී යුතුද ස්වාමීනි විදර්ශනා වඩන්න කියලා. අනේ එතනදී තමයි බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ඕනෑම ධ්‍යානෙකින් විදර්ශනා වැඩි හැකියම ආනන්ද අන්න එතකොට අපිට තේරෙනවා දැන් හිත විසිරෙන්නේ නැත්නම් සිතට එන අරමුණ පේනවා කියන එක. සිතට එන අරමුණු පේනවා කියන තැන තමයි මෙතන යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක අරමුණේ සත්‍ය දකින්න තරුණ පේන්න ඕනේ. සති සම්පජානේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් විදර්ශනාවට ඒක ඇත්තටම හේතු විදර්ශනාව කියන්නේ ඇත්තටම මේ අරමුණේ සත්‍ය දකින්න අරමුණේ සත්‍ය දැක්කොත් තමයි අරමුණේ නොරවටි අරමුණේ මිදෙන මග යන්නේ. ඒ කියන්නේ නිවන් දකින මග යන්නේ. ඉතින් විදර්ශනා තමයි මෙතන වැදගත් වෙන්නේ බුදුන් වහන්සේ ලෝකෙට ලෝකෙට හෙළි කරන විදර්ශනා භාවනාව. සමත භාවනාව වේදේ තුල තිබුණා පස්සකටවස ඒවා රැක්කා. ඉතින් අපිට ඒවා අපිට හොඳින්ම වැටහෙනවා පෙරණැසු විරුද්ධහමක් කියලා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන විදර්ශනා භාවනාව. ඒතකොට මේ සමතය අපි ඒක භාවිතා කරනවා පමණයි. මේ එන අරමුණේ සත්‍ය දකින්න තමයි එතකොට ඔය චිත්ත ඒකාග්‍රතාවය සිත විසිරෙන්නේ නැතුව තියාගන්න එක වැදගත් මූලික સિદ્ધාන්ත අතර මූලික කාරණාවක්. හැබැයි මේක මූලික කියලා නෑ. මොකද නිවන දක්වාම ඔක වැදගත් ඕක නිවන දිවන් දකින්න මොහොත වෙනකම්ම අරහත්ත්වයටපත් වෙනකම්ම වැදගත් වෙනවා. එතකොට අපේ හැමදෙනාට ඒ ටික ප්‍රමාණවත් වෙනවා. විදර්ශනා භාවනාව ගැන අපි පස්ව කතා කරමු. එහෙම නේද අපේ ආරම්භය? එහෙමයි ආර්යයන් වහන්සේ. බොහොම හොඳයි එහෙනම් අපි වෙන දවසක අපි විදර්ශනාවට යමු. අපි හැමදෙනේ අද මෙතනින් මේ දේශනේ සීමා කරමු. අදමයි අපි හැමදෙනේ. සාදු නමස්කාරය වාරයන් වහන්සේ.